කල්ලානාදි මුත්තිකා කල්ලානාදි මුත්තිකේහි සද්දින් සංසන්දන්ති සමෙන්ති සද්ධාවන්ත පින්නතුනි මේ හැම දිනාම ටික වෙලාවක් ධර්ම කරන්නට සූදානම් වෙන්නේ අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ සංයුත්ත නිකායෙහි ධාතු සංයුත්තේහි එන චංකම සූත්‍රයේහි ඇතුළත් වෙන දේශනා පාඩයක්. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේහි තවත් විශාල භික්ෂු පිරිසක් සමග වැඩ සිටි අවස්ථාවකදී තථාගතයන් වහන්සේ විවේකීව වැඩ සිටින තැන නුදුරින් අගසව් මහරහතන් වහන්සේලාත් අවශේෂ භික්ෂූන් වහන්සේලාත් තැන් තැන්වල ඒ ඒ පිරිස් සමග සක්මන් කරන ආකාරය තථාගතයන් වහන්සේ දුටුවා. සරියොත් මහරහතන් වහන්සේ එක්තැනක එක පිරිසක් සමග සක්මනෙහි යෙදෙනවා. මුගලන් මහරහතන් වහන්සේ තව පිරිසක් සමග තව තැනක සක්මනෙහි යෙදෙනවා. ආනන්ද හාමුදුරුවෝ තව පිරිසක් සමග මහා කාශ්‍යප හාමුදුරුවෝ තව පිරිසක් සමග අනුරුද්ධ හාමුදුරුවෝ තව පිරිසක් සමග උපාලි හාමුදුරුවෝ තව පිරිසක් සමග ඒ වගේම දේවදත්ත හාමුදුරුවෝ තවත් පිරිසක් සමග සක්මනෙහි යෙදෙනවා මේ දිහා බලා සිටි තථාගතයන් වහන්සේ ළඟ සිටි භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා මේ දර්ශනය පෙන්වනවා එහෙම පෙන්නලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ධාතුසෝව භික්කවේ සත්තා සංසන්දන්ති සමෙන්ති මහණෙනි ඒ ඒ පුද්ගලයාගේ ධාතු වශයෙන් අදහස් වශයෙන් තමයි මේ සත්වෝ එකිනෙකාට සංසන්දනය වෙන්නේ හීනාදි මුත්තිකා හීනාදි මුත්තිකේහි සද්දින් සංසන්දන්ති සමෙන්ති ඒ හීන අදහස් ඇති අය පහත් අදහස් ඇති අය දුර්ජන අදහස් ඇති අය එබඳුම අදහස් ඇති ඈත් එක්කලා එකතු වෙනවා සංසන්දනය වෙනවා. ඒ වගේම කල්යාණාදිමුත්තිකා කල්යාණාදිමුත්තිකේහි සද්දෙන් සංසන්දන්ති සමෙන්ති. උසස් අදහස් ඇති අය. වටිනා අදහස් ඇති අය. ගරු කළ යුතු අදහස් ඇති අය. එහෙම නැත්නම් සත්පුරුෂ අදහස් ඇති අය. ඒ බඳු සංකල්පනා ඇති අය. ඒ වගේම අයත් එක්කලා සංසන්දනය වෙනවා එකතු කියලා මේ කාරණේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කතා කරලා පෙන්නනවා බලන්න සාරිපුත්ත සමග යම් පිරිසක් සක්මන් කරනවද ඒ හැම දිනාම මහා ප්‍රඥාව ඇති අය. ඒ වගේම මෞද්ගල්‍යයන සමග යම් පිරිසක් සක්මන් කරනවද ඒ හැම දිනාම 이르දිමත් අය. එගේම අනුරුද්ධ හාමුදුරුවෝ සමග යම් පිරිසක් සක්මන් කරනවද ඒ හැම දිනාම දිවස් ඇති අය. ඒ වගේම ආනන්ද හාමුදුරුව සමග සක්මන් කරන අය බහුශ්‍රුතය. ඒ වගේම කාශ්‍යප මහරහතන් වහන්සේ සමග සක්මන් කරන අය දුතාංගධාරීන් දුතවාදීන්. ඒ වගේම උපාලි මහරහතන් වහන්සේ සමග සක්මන් කරන අය විනයට අග්‍ර එහෙම නැත්නම් විනය ගරුක විනය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන ඒ වගේ විනයවාදී පිරිස. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි දේවදත්ත සමග සක්මන් කරන හැම දිනාම පෞකාර අදහස් ඇති ඒ වගේ ලාමක අදහස් ඇති අය එතන එකට එකතු වෙලා කටයුතු මේ කාරණය පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධාතුසෝව භික්කවේ සත්තා සංසන්දන්ති සමෙන්ති මහණෙනි ධාතු වශයෙන්ම මෙතන ධාතු කියලා කියන්නේ ඒ ඒ පුද්ගලයාගේ අභ්‍යන්තර ස්වභාවය ප්‍රධාන වශයෙන් අදහස සිතුම් පැතුම් සංකල්ප ආකල්ප මේවා තමයි මෙතන ධාතු හැටියට දක්වන්නේ එතකොට ධාතු කියන වචනේ විවිධ තැන්වල භාවිතා වෙනවා ඒ සෑම තැනකම පාහේ ධාතු කියලා කියන්නේ පුද්ගලයෙක් නිර්මාණය වෙලා තියෙන මූලික ධර්මතා පිළිබඳව කතා කරනකොට මේ මූල ධර්ම ධාතු හැටියට හඳුන්වනවා බෙදලා බෙදලා ගත්තන් පස්සේ අවසාන වශයෙන් ඒ දැක්විය හැකි ඊතා සියුම් ත්‍රිවිශේෂයන් ධාතු හැටියට දක්වනවා. එතකොට මෙතනත් මේ ධාතු කියලා කියන්නේ ඒ පුද්ගලයා ක්‍රියාත්මක වෙන මූලික ශක්තියන්. මෙතන විශේෂයෙන් අවධාරණය කරන්නේ පුද්ගලයාගේ අදහස, පුද්ගලයාගේ සංකල්පනාව, පුද්ගලයාගේ ආකල්ප, ඒ පුද්ගලයා ලෝකයේ පිළිබඳව සිතන ආකාරය මේවා තමයි මෙතන ධාතු කියලා හඳුන්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දක්වනවා හීනාදි මුත්තිකා හීනාදි මුත්තිකේහි සද්දෙන් සංසන්දන්ති සමෙන්ති. පහත් අදහස් ඇති අය එබඳුම පහස් පහත් අදහස් ඇති අය සමග තමයි එකට එකතු වෙන්නේ සංසන්දනය වෙන්නේ. උසස් අදහස් ඇති අය එබඳුම උසස් අදහසක් ඇති අය සමග තමයි එකතු වෙන්නේ සංසන්දනය මේ කාරණේ පැහැදිලි කරන්නට බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක උපමාවක් දේශනා කරනවා. සේයතාපි භික්කවේ ගූතෝ ගූතේන සද්දින් සංසන්දන්ති සමෙන්ති. මුත්තෝ මුත්තේන සද්දින් සංසන්දන්ති සමෙන්ති. කේලෝ කේලේන සද්දින් සංසන්දන්ති සමෙන්ති. පුබ්බෝ පුබ්බේන සද්දින් සංසන්දන්ති සමෙන්ති. ලෝහිතෝ ලෝහිතේන සද්දින් සංසන්දන්ති සමෙන්ති. ඒව මේව කෝ භික්කවේ හීනාදි මුත්තිකා හීනාදි මුත්තිකේහි සංසන්දන්ති සමෙන්තේ මහණෙනි හරියට අසුචි ගොඩක් තවත් අසුචි ගොඩක් එක්කලා පෑහෙනවා එකට සැසඳෙනවා එකට එකතු වෙනවා ඒ වගේම මුත්‍රා ගොඩක් තවත් මුත්‍රා ගොඩක් එක්කලා එකට එකතු වෙනවා පෑහෙනවා කෙල ගොඩක් තවත් කෙල පිටක් එක්කලා එකට එකතු වෙනවා එකට පෑහෙනවා ඒ වගේම සරව ගොඩක් තවත් සරව පිටක් එක්කලා එකට එකතු වෙනවා එකට සැසඳෙනවා ඒ වගේම ලේ තවත් ලේ ටිකක් සමග එකට එකතු වෙනවා එකට සැසඳෙනවා අන්න ඒ වගේ පහත් අදහස් තියන අය පහත් අදහස් තියන අයත් එක්කලාම එකට වෙනවා එකට සැසඳෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට එහිම අනිත් පැත්ත තථාගතයන් වහන්සේ දක්වනවා ඒ කල්යාණාදිමුත්තිකාය කල්යාණාදිමුත්තිකෙන් සමග සැසඳෙන හැටි. මෙතන අදිමුක්තියයි කියලා කියන්නේ එයාගේ අදහස. එතකොට ඒ උසස් අදහස් තියන අය උසස් අදහස් ඇති අයත් එක්කලාම එකට පෑහෙනවා සංසන්දනය වෙනවා. කොයි විදිහටද? සෙය්‍යතාපි භික්කවේ කීරෝ කීරේන කීරං කීරේන සද්දින් සංසන්දන්ති සමෙන්ති. තේලං තේලේන සද්දින් සංසන්දන්ති සමෙන්ති. සප්පි සප්පිනා සද්දින් සංසන්දන්ති සමෙන්ති. මధు මధుනා සද්දින් සංසන්දන්ති සමෙන්ති. ඒව මේවකෝ භික්කවේ කල්ලානාදි ටිකා කල්යාණාදිමුක්තිකේහි සද්දින් සංසන්දන්ති සමින්ති බුදුරජාණන් වහන්සේ දක්වනවා මහණෙනි හරියට කිරි ටිකක් තවත් කිරිත් එක්කලා එකට සැසඳෙන්නා වගේ එකට එකතු වෙන්නා වගේ ඒ වගේම තලතෙල තලතෙලත් සමග එකට එකතු වෙන්නා වගේ එකට මුසු වෙන්නා වගේ සැසඳෙන්නා වගේ ඒ වගේම ගිතෙල් ගිතෙල් සමග එකතු වෙන්නා වගේ මීපැණි මීපැණි සමග එකට එකතු වෙන්නා වගේ උසස් අදහස් ඇති අය උද උසස් සංකල්ප ඇති අය අන්න ඒ වගේ අය සමග එකට එකතු වෙලා කටයුතු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙතන මේ සංසන්දනය වෙනවා එහෙම නැත්නම් එකට එකතු වෙනවයි කියන කාරණේ අපි තේරුම් ගන්න ඕන. ඒ අය නිරන්තරයෙන් එකතනකටම යොමු වෙලා එහෙම නැත්නම් එකටම භජනය කරනවා කියන එකම විතරක් නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. එයා එක තැනක ජීවත් වෙනවා නම් එක වගේ එකට එක් රොක් වෙලා භජනය කරනවා. දැන් විශාල භික්ෂු පිරිසක් ඉන්න තැනක ඒ භික්ෂු පිරිස අර එක් එක් අය සමග වෙන වෙනම සමීප චාරිව එහෙම නැත්නම් සමාන අදහස් ඇතිව එක වගේ දේවල් වලට රුචිකත්වයේ ඇතිව එකට එකතු වෙලා කටයුතු කරන ස්වභාවය තමයි අර ගිජ්ජකූට පර්වතයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට ඕනම තැනක මේක භික්ෂු පිරිස අතර විතරක් නෙමේ ආයතනයක ගමක රටක ලෝකේ ඕනම තැනක සිද්ධ වෙනවා කොතන හිටියත් ඒ සංසන්දනය අදහස් ඇති අය ඒ ගොඩට වැටෙනවා ඒගොල්ලෝ දුර බැහැරක වෙන්නට පුළුවන් ඉන්නේ ඒ දුර බැහැර හිටියා වුණාට අදහස් වලින් සැසඳෙනවා නම් යම් කාර්යයක් පැමුණුණු තැනදී ඒගොල්ලන්ගේ අදහස ඒ අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අසත්පුරුෂයෝ යම් තැනක ඉන්නවා නම් ඒ අය ලංකාවේ හිටියත් පිටරටක හිටියත් මනුස්ස ලෝකේ හිටියත් දිව්‍ය ලෝකේ හිටියත් අසුර ලෝකේ හිටියත් එහෙම නැත්නම් මාරයින් අතර හිටියත් ඒ කොතනක හිටියත් අසත්පුරුෂයා අන් අයට රිදවන්නට හිංසා කරන්න පීඩා කරන්න පලිගන්න පහත හෙලන්නට Taman හුවා දක්වන්නට අනුන් හෙලා දකින්නට අනේකා යටකොට ක්‍රියාත්මක වෙන්නට අනේකා ගැන නොතකා Tamanගේ සැප පහසුව පිණිස කටයුතු කරන්නට අනිකා තමන්ගේ සිතුම් පැතුම් වලට අනුව යටපත් කරගෙන තමන්ගේ ආධිපත්‍ය පතුරවාගෙන ජීවත් වෙන්නට මෙන්න මේ විදිහේ සංකල්ප යම් කිසි කෙනෙක් ළඟ තියෙනකොට ඒ අසත්පුරුෂ ගති ලක්ෂණ ඒ හීන දින ගති ලක්ෂණ තියෙන තැනැත්තා ඒ තැනැත්තා ගිහිව හිටියත් පැවිදිව හිටියත් ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ලංකාවේ හිටියත් වෙනත් තැනක හිටියත් මනුලොව හිටියත් අවශේෂ ආත්ම භාවයක හිටියත් ඒ වගේ අදහස් තියන අය එක වගේ අර්ථයකදී එහෙම නැත්නම් යම්කිසි කාරණයකදී ඒ සියලු දෙනාගේම අදහස ඒ සියලු දෙනාගේම සහයෝගය ඒ සියලු දෙනාගේම කැපවීම එතනට යොමු වෙනවා අර වගේ අයහපත් දෙයක් කරනකොට දැන් උදාහරණයක් හැටියට සලකලා බැලුවොත් කලින් කලට දැක් වෙනවා අපේ දහම් පොතපතේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි පෙර සුරයන් සහ අසුරයන් අතර යුද්ධයක් ඇති වුණා. මේ සුරාසුර යුද්ධයයි කියලා කියන්නේ. ඊතර සුර කියලා කියන්නේ දෙවියෝ, අසුරයෝ කියලා කියන්නේ අසුර ලෝකේ ඉන්න අය. එතකොට ඒ පුද්ගලයෝ වශයෙන් දෙආකාරයක් වගේම අදහසෙනුත් දෙපැත්තක් මෙතන. සුරයෝ කියලා කියන්නේ යහපත් අදහස් ඇති අය. අසුරයෝ කියලා කියන්නේ අයහපත් අදහස් ඇති අන් අයට රිද්දන, හිංසා කරන, විනාශ කරන විහිංසා සංකල්පනා ව්‍යාපාද සංකල්පනා බහුල පිරිසක් තමයි අසුරය හැටියට දක්වන්නේ ඒ අසුර ලෝකේ උපදින අය ඒ වගේ ව්‍යාපාදයේ බහුල කොට තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලට ඒ අය ඒ අයහපත වපුරන්නට අයහපත පතුරවන්නට ව්‍යාපාද සිතින් යුක්තව විහිංසා සිතින් යුක්තව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ අයගේ ක්‍රියාකාරීත්වය අසුර ලෝකේ පමණක් නෙමේ දිව්‍ය ලෝකයේ හරහා ක්‍රියාත්මක වෙනකොට දෙව්ලොව දෙවියන් අතර යම්කිසි අසත්පුරුෂයෝ ඉන්නවා නම් ද්වේෂය, ක්‍රෝධය අධිකයි ඉන්නවා නම් ව්‍යාපාද, විහිංසා සංකල්ප බහුලයි ඉන්නවා නම් ඒගොල්ලන්ගේ අදහසත් අතනටම එකතු වෙනවා. එතකොට මනුස්ස ලෝකයේ යම්කිසි පිරිසක් ඉන්නවා නම් ඒ වගේ ව්‍යාපාද බහුල, විහිංසා බහුලයි ඒගොල්ලන්ගේ සහයෝගයත් අතනටමයි එකතු වෙන්නේ. එතකොට ලෝකයේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙනකොට ලෝකයේ යහපත් දෙයක් කරන්න හදනකොට අර අසුර බලය හැටියට ක්‍රියාත්මක වෙන්නේ අසුරයින්ගේ ශක්තිය විතරක් නෙමේ මේ පාපකාරී අසත්පුරුෂ බලය ඒක අසුරයා හරහා ක්‍රියාත්මක වුණත් දෙවියා හරහා ක්‍රියාත්මක වුණත් මිනිසා හරහා ක්‍රියාත්මක වුණත් ගිහියා හරහා පැවිද්දා හරහා ක්‍රියාත්මක වුණත් ලංකාවේ කෙනෙක් හරහා පිටරට කෙනෙක් හරහා ක්‍රියාත්මක වුණත් ක්‍රියාත්මක වෙන්නේ අර අසත්පුරුෂ සංකල්පනාවමයි. යහපත කරන්නට අයහපත වපුරන්නට ද්වේෂය වෛරය ක්‍රෝධය වපුරන්නට ඔවුනොවුන් භේද බින්න කරන්නට මිනිසුන් සමග සම්පන්නව ඉන්න ස්වභාවය දැකලා ඒක විඳව ගන්නට බැරිව නොඑක් විපත් කරන්නට මිනිස්සු ක්‍රියාත්මක වෙනවා. දැන් වර්තමාන ලෝකයේ දිහා ටිකක් විමසිලිමත්ව බලනකොට අපිට මේවා ඕන හැටියෙ පේනෙන්නට තියෙනවා. මේ ධහම යට කරන්නට මොනතරම් බල ක්‍රියාත්මක වෙනවද? එතකොට මේ හැබෑ ධර්මයේ ඇයිද යට කරන්නට හදන්නේ? තමන්ගේ දෘෂ්ටිය වපුරන්නට. එතකොට මේකෙන් මිනිස්සු සැනසීමෙන් සැහැල්ලුවෙන් සමගි සම්පන්නව ඉන්නව දකින්නට ඇතම් කෙනෙකුට ඒක රුස්සන්නේ. ඇතම් කෙනෙකුට ප්‍රිය වෙන්නේ. ඒ ඒ අයගේ කටයුතු කරගන්නට ඒ ගොල්ලන්ගේ පරිපාලනයේ පහසුව සඳහා ඒ වගේම ගේ ආධිපත්‍ය පතුරවන්න අනිත් සියලු දෙනා යට කරගෙන එතකොට මේ සඳහා බාධා වෙනවයි කියලා දැනෙනකොට ඒ අය එකට විරුද්ධ වෙනවා විරසක වෙනවා එතකොට මේ විරුද්ධ වීම විරසක වීම විවිධ ක්‍රමවලින් කෙරෙන්නට පුළුවන් නොයෙකුත් උපක්‍රමශීලීව ඒ පිරිස බිඳුවන්නට කේලම් කියන්නට ඒ වගේම නොයෙක් ආකාරයෙන් ගැටුම් ඇති කරන්නට ඒ වගේම යුද නිර්මාණය කරන්නට නොයෙක් විදිහෙන් ඒ අය විවිධ පැතිවලින් ක්‍රියාත්මක වෙනවා එතකොට එහෙම ක්‍රියාත්මක වෙනකොට ඒ අන්‍ය ජාතිකයින් අන්‍ය රටවල් වල අන්‍ය ආගමිකයින් එහෙම කටයුතු කරනවායි කියලා ඒක පැහැදිලිවම තේරුම් අරගෙන මේක සුදුසු දෙයක් නෙමෙයි කියලා තේරුම් අරගෙන ඒකෙන් රැකෙන්නට උත්සාහ කරන පිරිසක් ඉන්නවා. අපි අතරම ඉන්න අය ඒගොල්ලොත් එක්කලා එකතු වෙලා ඒකටම සහාය වෙලා අර විනාශය වපුරන්නට උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා. ගිහියන් අතරත් එබඳු අය ඉන්නවා, පැවිද්දන් අතරත් ඉන්නවා, ලංකාවෙත් ඉන්නවා, විදේශ රටවලත් ඉන්නවා, බුද්ධ ආගමේ අයත් ඉන්නවා, වෙනත් ආගම් වල අයත් ඉන්නවා. මෙහෙම මේකට ಜಾති ආගම් කුල පක්ෂ රට රටවල් මනුස්ස අමනුස්ස එහෙම ભેදයක් මේ අසත්පුරුෂකම කියන එකට පහත් අදහස් කියන එකට ඒ පහත් අදහස කවුරු ළඟ තිබුණත් කොතන තිබුණත් කොහොම තිබුණත් දුර හිටියත් ළඟ හිටියත් ඒව එකට සංසන්දනය වෙනවා ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදි දේශනා කරන්නේ අර ගූතෝ ගූතේන සද්දෙන් සංසන්දන්ති සමෙන්ති අසුචි ගොඩක් අසුචි ගොඩක් එක්කලා සංසන්දන වෙනවා ඒක ලංකාවේ තිබුණත් රට තිබුණත් අසුචි ගොඩ දුර්ගන්ධේ දුර්ගන්ධේමයි ඒකේ පිළිකුල පිළිකුලමයි එතකොට යම් යම් විශේෂතාවයන් වර්ණයේ ගන්ධයේ පොඩි පොඩි උස් පහත්කම් අඩු වැඩිකම් තියෙනට පුළුවන් කොහොම තිබුණත් අසුචි අසුචිමයි ඒ නිසා පිළිකුල් සහගත දේ කොතන තිබුණත් ඒකේ පිළිකුල් බවත් එක්කලා සංසන්දනය වෙනවා. එකතු වෙනවා. ඒ වගේ යම්කිසි අපවිත්‍ර කිරීමේ කාර්යයකදී ඒ දෙකෙන්ම එක වගේ කාර්යයක් සිද්ධ වෙනවා. එතකොට ලංකාවේ තියෙන අසුචි ගොඩෙන් එක විදිහකට විදේශයේ තියෙන අසුචි ගොඩෙන් එක විදිහකට එහෙම කියලා වෙනසක් නැහැ. කොතන තිබුණත් ඒ අසුචි ගොඩ අපවිත්‍ර බවම ඇති කරනවා විස බීජම පතුරවනවා පිළිකුලම ජනිත කරනවා සාමාන්‍ය සෙයින්ට පිරිසුදුව ජීවත් වෙන්නට තියෙන ඉඩකඩ ඒ තුලින් යම්කිසි ප්‍රමාණයකින් අහුරා දමනවා. එතකොට එහෙමනම් එකතන තියෙන්නට ඕනෑම කියන නියමයක් නෙමෙයි මෙතන සඳහන් කරන්නේ මේ සංසන්දනය වෙනවා එකට සැසඳෙනවා එකට එකතු වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ළඟ හිටියොත් කොහොමත් එකට එකතු වෙනවා දුර හිටියත් ඒගොල්ලෝ ක්‍රියාකාරීත්වයේ වශයෙන් එකම තැනක ඉන්නේ යහපතට විරුද්ධ වෙන මනුස්සයා ලෝකයේ කොතනක හිටියත් ඒ මනුස්සයාගේ යහපතට විරෝධයක්ම තමයි මතුවෙන්නේ. ඒක වචනයෙන් හරි ක්‍රියාවෙන් හරි සිතුවිල්ලෙන් හරි මොන පදනමේ හරි. ඒකට ඒගොල්ලෝ නොඑක් ලස්සන වචන කියන්නත් පුළුවන්. සාධාරණය, අසාධාරණය, එහෙම නැත්නම් සමාජවාදී සමාජවාදය, එහෙම නැත්නම් පුද්ගලික නිදහස අපට කැමති දෙයක් කියන්න පුළුවන්, අපට කැමති දෙයක් කරන්න පුළුවන්. ඒක අපේ හිමිකම ඒක අපේ වග ඒක අපේ අයිතිවාසිකම මේ විදිහට නොඑක් වචන සමාජයේ පිළිගත්තු සමාජයේ සම්මත කරගත්තු ලස්සන වචන නොඑක් ඒවා භාවිතා කරමින් ඒ අය අර තමන්ගේ දෘෂ්ටියම වපුරන්න තමන්ගේ අසත්පුරුෂකම වපුරන්න තමන්ගේ අර දුෂ්ටකමම වපුරන්න එයා විවිධ තැන්වල ක්‍රියාත්මක වෙනවා අවසානයේ බැලුවයින් පස්සේ පුද්ගලය වශයෙන් විවිධ වුණත් ඉන්න තැන කොතනක වුණත් ඒ අයගෙන් සියලු දෙනාගෙන් කෙරිලා තියෙන්නේ එකම විදිහේ කාර්යභාරයක් අර පහත් ගතිගුණ වපුරන්නට ලෝකේ සාර ධර්ම වනසන්නට යහපත වලකන්නට ක්‍රියාත්මක වීමයි මේවා අපි ඊටාම බුද්ධිමත්ව තේරුම් ගන්නට ඕන ඊටාම විමසිලිමත්ව අපි තේරුම් ගන්නට ඕන විවිධ මුහුණු වලින් මේවා එන්නට පුළුවන් ආගම දහමේ මුහුණුවරින්ම අසත් ධර්මයේ පැමිණෙන්නට පුළුවන්. දැන් ලංකාවේ අද කාලේ බැලුවොත් විවිධ ආගමික සම්ප්‍රදායන් හැටියට නොයෙක් ඒවා ක්‍රියාත්මක වෙමින් පවතිනෝ මේ දහමම විනාශ සඳහා. එතකොට ඒවා දහමේ මුහුණුවරින් නිර්වාණය කියන වචනය, දහම කියන වචනය, චතුරාර්ය සත්‍ය කියන වචනය එහෙම නැත්නම් ಗುಣධම් කියන වචනේ ධාන අභිඥා මාර්ගඵල මේ වගේ හොඳ වටිනා අර්ථවත් වචන එකතු කරගෙන තමයි ඒ හරහත් පැමිණෙන්නට පුළුවන්. එතකොට වචනේ කොච්චර වැදගත් වුණත් වචනේ අර්ථවත් වුණත් මේ වචනේ හරහා ක්‍රියාත්මක වෙන්නේ මොනවද? ඒ වචනයට මුවා වෙලා මොනවද මේ ක්‍රියාත්මක කරන්නේ? එතකොට මේ විදිහින් අපි ටිකක් විමසිලිමත්ව බැලුවොත් තමයි අපිට පේන්නේ ඒ පහත් අදහස් තියන අය, විකෘති අදහස් තියන අය, දුෂ්ට අදහස් තියන අය අර වගේ විවිධ මුහුණු වලින්, විවිධ වචන වලින්, විවිධ ක්‍රියාකාරීත්වයන්ගෙන් ඒ අයගේ ගතිම ක්‍රියාත්මක කරන්නට පෙළඹෙන ආකාරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර උසස් අදහස් තියෙන තැනැත්තා ඒ උසස් අදහස ක්‍රියාත්මක කරන්නට උසස් අදහස වපුරන්නට ඒ උසස් අදහසම පෝෂණය කරන්නට ඒ තැනත්තා උත්සාහවත් වෙනවා කොතන හිටියම. ඒ බඳු අය ලංකාවේ හිටියත් වෙනත් රටක හිටියත් සලෝකේ හිටියත් දිව්‍ය ලෝකේ හිටියත් එහෙම නැත්නම් පැවිදි වෙලා හිටියත් ගිහිව හිටියත් ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ඒකේ ඇති ගැටලුවක් නැහැ එකතැනම ඉන්නට ඕන කියලා නියමයක් නැහැ එයයි ලෝකේ කොතනක හිටියත් එයාට පුළුවන් යහපත සඳහා ක්‍රියාත්මක වෙන්න ඒ යහපත සඳහා ක්‍රියාත්මක වෙන එක අර විනාශේ වපුරනවා තරම් ද්වේෂේ ව්‍යාපාදේ වපුරනවා අයහපත වපුරනවා තරම් ලෙහෙසි පහසු නැහැ. ඒ අයහපත වපුරනකොට ඒකට ඊටාම වැඩි පිරිසක් ඒක රාශි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ මේ විශ්වයේ පිරිස අතරින් ඊටා ප්‍රබල කෙනෙක් ඉන්නවා නම් ඒ මායය කියලා. මායя පිරිස අතරින් ඊටා ප්‍රබලයි. ප්‍රබලම පිරිස් ඇති අත්තවුන් අත්තවුන් අතර අගතන් පැමිණි වෙනෝ මාරයාට. ඒ මොකක් නිසාද? මාරයාට මාරයාගේ ස්වභාවය Tamanගේ දුෂ්ට අදහස් ක්‍රියාත්මක කිරීම ඒ සඳහා යොමු වෙන, පෙළඹෙන, අත්හිත් දෙන, එකතු වෙන විශාල සත්ත්ව සංඛ්‍යාවක් මනුලොවත්, දෙව්ලොවත්, අවශේෂ ආත්ම භාවලත් හැමතැනම ජීවත් වෙනවා. අපි මීට පෙරත් ධර්ම දේශනාවල පැහැදිලි කරලා තියෙනවා මාර දිව්‍ය පුත්‍රයාය කියලා කියන්නේ දිව්‍ය ලෝක හයක් තියෙනවා. ඒ හයේ ඉහළම දිව්‍ය ලෝකය තමයි පරිනිර්මිත වසවර්තී කියන දිව්‍ය ලෝකය. ඒ පරිනිර්මිත වසවර්තී දිව්‍ය ලෝකෙ උපදින්නේ ප්‍රබල කුසල් ක්‍රීමේ ප්‍රතිඵලයක් හැටියට. හැබැයි ඒ කුසල් කරලා එහි ඉපදුනහම පරිනිර්මිත වසවර්තී අනුන්ගේ පුණ්‍ය ශක්තියෙන් අනුන්ගේ කුසල ශක්තියෙන් නිර්මාණය වෙච්ච දේත් Tamanගේ වසඟයට ගන්න පුළුවන් විදිහේ සුවිශේෂ බලයක්, සුවිශේෂ හැකියාවක්, සුවිශේෂ වරප්‍රසාදයක් ඒ ඇයට ඒ කුසල බලයෙන්ම හිමි වෙනවා. ඒ තමන් ලබාගත් වරප්‍රසාදය ඒ කුසල ශක්තිය ප්‍රඥාව තිබුණොත් නිවැරදි විදිහට මෙහෙව ගන්නවා ප්‍රඥාව අඩු වුණොත් පාප මිත්‍ර ඇසුර ලැබුණොත් ඒ තමන්ගේ බලය හැකියාව අයථා විදිහට පරිහරණය කරන්න උත්සාහ කරනවා. එතකොට බලය පෙන්වන්න තමන්ගේ හැකියාව පෙන්වන්න අන් අය යට කරන්න තමන්ගේ සිතූ මතයට අන් අය හසුරවන්නට තමන්ගේ වසඟයට සියලු දෙනා අරගෙන තමන් හිතන හැටියට ඒගොල්ලෝ පවත්වන්නට. එතකොට ඒ වගේ අදහස් වලින් ඒ මාර දිව්‍ය පුත්‍රයෝ කියනයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ එක්කෙනෙක්ම නෙමෙයි යම් පිරිසක්. එතකොට ඒ පරිනිර්මිත වශවර්ති දිව්‍ය ලෝකේ උපදින හැම දෙවි කෙනෙක් මේ වගේ ක්‍රියාත්මක වෙනව නෙමෙයි. අර බලය හැකියාව නිවැරදිව නිසිලස තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස පරිහරණය කරන්න ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් කෙනා එහෙම වෙන්නේ නැහැ. අර විදිහේ යම් යම් පහත් සංකල්ප හීන සංකල්ප තියෙනකොට ඒ අය ඒ විදිහෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට කලකදී ඒ අය එහි වරද තේරුම් අරගෙන සැකසෙන්නටත් පුළුවන්. නමුත් ඒ අවස්ථාවේදී ඒ තමන්ගේ ආධිපත්‍ය බලය පතුරවන්නට ඒ අය ඒ විදිහෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය තමයි ඒ පරිනිර්මිත වශවර්තී දිව්‍ය ලෝකයේ විතරක් නෙමෙයි මේකට එකතු වෙන්නේ අවශේෂ දිව්‍ය ලෝකවලත් ඒබඳු අදහස් තියන අය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒගොල්ලෝ දන්නේවත් නැති වෙන්නට පුළුවන් මේ මායාගේ ගොඩටයි අපි එකතු වෙලා ඉන්නේ කියලා. නමුත් ඒ කරන කටයුතු වලින් අතන්ට තමයි සහයෝගය ලැබෙන්නේ. එතකොට මනුස්ස ලෝකේ ඉන්න අය ගත්තන් පස්සේ මනුස්ස ලෝකෙත් අපිට ලෝකේ දිහා බැලුවහම පේනවා තමන්ගේ බලය පතුරවන්නට, තමන්ගේ ආධිපත්‍යය පතුරවන්නට, අනිත් අය තමන්ගේ වසඟයට අරගෙන තමන්ට ඕන ඕන හැටියට හසුරවන්නට ක්‍රියාත්මක වෙන ලෝකේ බොහෝ රටවල් තියෙනවා. ඒ වගේම එහෙම රටවල් හැටියට වෙන් කරලා ගත්තාම එහෙම එක රටක් ගත්තාම මේ රට ඇතුළේ මනුෂ්‍ය කොට්ටාශය අතර වැඩි පිරිසක් ඒ වගේ අදහස් වලින් ක්‍රියාත්මක එක පවුලක් ගත්තාම ඒ එක පවුලක් ඇතුළේ ඒ වගේ ක්‍රියාත්මක වෙන පිරිස. එතකොට මේ සංකල්ප ඇතුව ක්‍රියාත්මක වෙනවා නම් ඒක පවුලක් හැටියට ගත්තා, ගමක් හැටියට ගත්තත්, රටක් හැටියට ගත්තත්, ලෝකයක් හැටියට ගත්තත්, විශ්වය හැටියට ගත්තත් මොන විදිහෙන් ප්‍රභේද කළා වුණත් අර විදිහට Tamanගේ ආධිපත්‍ය පතුරවාගෙන අනිත් කෙනා යට කරලා Tamanගේ බලය පෙන්නාගෙන ලෝකය Tamanගේ වසඟයට අරගෙන Tamanට ඕන හැටියට පැවැත්විය යුතුයි කියලා හිතන වගේ පහත් සංකල්ප ඇති අයගේ ඒ ක්‍රියාකාරීත්වය බලය ඒ ශක්තිය ඒ ජවය කොහෙන් කොහෙන් එකතු වුණත් අවසානයේ එකම ගොන්නක් හැටියට එකට එකතු වෙනවා හරියට එක එක පැතිවලින් ටික ටික හුලං ආපුහම ඒ සුළඟ එකට එකතු වෙන්න ආසේ ඒ ඒ පැතිවලින් ගිනි රස්නේ එකතු වෙනකොට ඒ රස්නේ ඔක්කොම එකතු වෙලා තේජෝ ශක්තිය ඉහළ යන්න ආසේ ඒ ඒ අයගේ අදහස් කොත් එකතු වුණත් මේ විශ්වයට එකතු වෙනවා ඒ නිසා අද කාලේ අපි කියනවානේ ගෝලීය උෂ්ණත්වය ටිකෙන් ටික වැඩි වෙනවයි කියලා. එතකොට මේ වැඩි වෙනවා කියලා කියන්නේ එක තැනක වැඩි වෙලා නෙමෙයි. ලෝකේ පුරාම තැන් තැන්වල ඕසෝන ස්තරය විනාශ වෙමින් එතකොට අයිස් කඳු දිය වී යමින් එතකොට ගස් කොළන් කැපීම නිසා මේවා එකතැනක සිද්ධ වෙනේවා නෙමෙයි. එක එක රටවල ගස් කොළන් ප්‍රමාණය කපලා විනාශ කරනකොට ඒ ඒ තැන් වලින් උණුසුම විශ්වයට එකතු වෙනවා. එතකොට එක රටක ඕසෝන ස්තරය විනාශ වීමක් නෙමෙයි කොතනින් ඒක සිදුරු වුණත් ඒකේ හානිය සමස්ත විශ්වයටම බලපානවා. එතකොට එක තැනක අයිස්කන්ධක් දිය වුණා විතරක් නෙමෙයි කොයි රටේ කොතන අයිස්කඳු දිය වෙලා ගියත් ඒවෙන් අර උණුසුම උරා ගන්නා ස්වභාවය අවම වෙලා ඒ උණුසුමත් විශ්වයට එකතු වෙනවා. විදිහට අසවල් රටේ අසවල් ප්‍රදේශයේ අතනය උනේ කියලා වෙනස් වෙනසක් නැතුව කොතන සිද්ධ වුණත් ඒවාෙහි බලය එකට ඒක වෙලා ප්‍රබල ශක්තියක් හැටියට ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ හීනාදි මුත්තිකා හීනාදි මුත්තිකේ හිසද්දින් සංසන්දන්ති සමෙන්ති. ඒ පහත් අදහස් තියන අය පහත් අදහස් ඇති අය සමගම එකතු වෙනවා. එකතු වෙනවා කියලා කියන්නේ ළඟ හිටියොත් කෙලින්ම මුසු වෙනවා දුර හිටියා වුණත් ශක්තිය වශයෙන් බලය වශයෙන් ක්‍රියාකාරීත්වය වශයෙන් අදහස් වශයෙන් එකම පැත්තකට තමයි ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා එක වගේ ප්‍රවාහයකටයි ඒ සියල්ලම අනුබල දෙන්නේ එතකොට අර යහපත් අදහස් තියෙන අය එතරම් අපට ලෝකේ කවදා යහපත් අදහස් තියෙන මිනිස්සු අපට අර වගේ විශාල ප්‍රමාණයක් එකවර හොයාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි යහපත් අදහස් තියන අය කොතන හිටියා වුණත් ඒගොල්ලන්ගේ අදහස්, ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය, ඒ අයගේ ශක්තිය, බලය, මානසික හැකියාව එක්කතකට තමයි යොමු වෙන්නේ ලෝකයේ අසත් ධර්මයේ යටපත් කරලා අයහපත යටපත් විනාශය යටපත් කරලා සියලු දෙනාගේම යහපත් බලය වර්ධනය කරන්න. දහමේ බලය ලෝකයේ තුල වපුරන්නට. ඉතින් මේ අදහස හරියට ක්‍රියාත්මක කරනවා නම් ලෝකේ කොතන හිටියත් ඒ අයට යම්කිසි ශක්තියක් ගොඩනගන්නටත් පුළුවන්. ලංකාවේ විදේශ රටකය කියලා වෙනසක් නැතිව ඒ සත්පුරුෂ අදහස් තියන අයට ඕන තැනක ඉඳලා ඒ යහපත් ප්‍රවාහයට දායක වෙන්නට පුළුවන් එකතු වෙන්නට පුළුවන්. හැබැයි එතනදී අපි තම තමන් ගැන නැවත නැවත සිතා බලන්නට ඕනේ. ලාභ කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන්ද මේවා කරන්නේ? එහෙම නැත්නම් තමන්ගේ මතවාදයක් තහවුරු කරන්නද මේවා කරන්නේ? එහෙම නැත්නම් තමන් වටා පිරිසක් හදාගන්නද මේවා කරන්නේ? එහෙම නැත්නම් තමන්ට 아무තු බලයක් හැකියාවක් මන්ට අනිත් අය අවනත කරගන්නටද මේවා කරන්නේ? එහෙම නැත්නම් හුදෙක්ම සත්භාවයෙන් යුක්තව ලෝකය තුල ධර්මය ස්ථාපිත කිරීමේ යහපත ස්ථාපිත කිරීමේ අයහපත දුරු කිරීමේ අවංක චේතනාවෙන්ද මම මේ කටයුතු කරන්නේ. එහෙම කරනවා නම් ඒ අවංක භාවය නැවත නැවත Tamanගේ මනසින් Tamanට විමසිලිමත්ව දකින්නට පුළුවන් මතු කරගන්නට පුළුවන් නම් ඒ යහපත් වූ ශක්තිය විශ්වයේ කොතනක ඉඳලා මුසු කළත් ඒ බඳු සත්පුරුෂයන්ගේ මනෝභාවයන් සමග එකට මුසු වෙනවා ඒක දෙව්ලොව සිටින දෙවියන්ගේ යහපත් මනෝභාවයන් ඒ සමග මුසු වෙනවා. බඹලොව ඉන්න බ්‍රහ්මයන්ගේ යහපත් වූ මනෝභාවයන් ඒ සමග එකට මුසු වෙනවා. ඒ නිසා දෙව්ලොවද ඉන්නේ මනුලොවද ඉන්නේ ලංකාවේද පිටරටකද ඉන්නේ එහෙම නැත්නම් ඒ තනත්තා බෞද්ධයෙක්ද අබෞද්ධයෙක්ද එහෙම නැත්නම් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ගිහියෙක්ද පැවිද්දෙක්ද කියන වෙනසක් නැතුව කොතන හිටියත් ඒ යහපත් වූ සත්පුරුෂ අදහස් අපි ලෝකේ වපුරන්න උත්සාහ කරනවා නම් ඒ සියල්ලක්ම එකට ඒක රාශී කරලා අපිට ලෝකෙට යහපත කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මේ 2012 රහතුන් වගේ කාල වකවානු ලෝකෙටම දුක් විපත් බහුල වෙන කාල හැටියට ස්වභාවික විපත් කරදර බහුලව එන කාල හැටියට බොහෝ දෙනා හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේවා අවම කරන්නට උනත් අපිට මේ විදිහට මේ යහපත් අදහස් එකට එකතු කරලා වපුරන්නට පුළුවන්. ඒකට පුද්ගලයන් වශයෙන් ඒකරාශී නොවුනට කොතන ඉඳන් හරි ඒ යාවන්ට අපට සම්බන්ධ වෙන්න පුළුවන් නම් මනසින් හරි දායක වෙන්නට පුළුවන් නම් ලොකු බලයක් ගොඩනගන්න පුළුවන්. ඒ නිසා වර්ෂයකට වරක් හෝ දෙකක් හෝ පමණ අපේ සජ්ජන සංවිධානයේ හරහත් විටින් විට ඒබඳු සත්‍යක්‍රියාවන් පවා මෙහෙවන ලෝකේ බොහෝ දෙනා සම්බන්ධ කරගෙන. එතකොට ඒ අයට සියලු දෙනාටම එකතැනකට ඇවිදින් මේක කරන්නට පුළුවන් කමක් නැහැ. නමුත් තම තමන් ඉන්න තැන්වල ඉඳලා සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේ විශේෂ සත්‍යක්‍රියාවන් කෙරෙන අවස්ථාවල අපි ජනමාධ්‍ය හරහා අන්තර්ජාලය හඳහා බොහෝ දෙනාට දැනුම් දෙනවා. ඒබඳු අවස්ථාවලදී ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඒ හා සමග එකතු වෙනවා. එකතු වෙලා ඒ සත්පුරුෂ මානසික ශක්තිය ඒ ධර්මයේ රකින්නට අදහම දුරු කරන්නට අටපත් කරන්නට මිනිස්සුන්ගේ යහපත සුරක්ෂිත භාවය ගොඩනගන්නට ඒ අයට යම්කිසි අදහසක් අවංකව මතු කරගන්න පුළුවන් ඒ අවංක අදහස මේ ජාලයත් එක්කලා එකට මුසු ඒක හරියට වතුර බිඳුව බිඳුව කොතනින් වැටුණා වුණත් ඒ වතුර බිඳුව සියල්ලම මහ පොළොවට පතිත වෙනකොට එකම මහ පොළොවට තමයි ඒව උරාගන්නේ. තන් තැන් තැන් වල තියෙන වතුර බිඳුව එකට යා කරන්නට පුළුවන් නම් එහි සිසිලස එකම සිසිල් ධාරාවක් හැටියට අපට ඒක රාශී කරන්න ගොනු කරන්න පුළුවන්. ඒ නිසා ජලය කොතන තිබුණත් ඒ ජලයේ ස්වභාවය ඒ ආකාරයෙන්ම. සිසිල කොතන තිබුණත් ඒ සිසිලසේ ස්වභාවය ඒ ආකාරයෙන්ම. ඒ නිසා ලොව සිසිල් කරන්නට කියලා අපට එකතැනක සිසිලස කළා කියලා ලෝකයේ සිසිල් කරන්න දුෂ්කරයි හැමතැනින්ම ඒ සිසිලස ටික ටික හරි එකතු වෙනකොට ලෝකේ පුරාම සමබල සිසිල් ගුණයක් ජනිත කරන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම එකතන ඉඳගෙන කරනවටත් වඩා විසිරීලා ඉඳගෙන සිසිලස අපට අවදි කරන්න පුළුවන් අපට සමස්ත ලෝකය තුලම මේ මතුවගෙන කැකෑරෙන ඒ විකෘති ස්වභාවය සමනය කරලා සහනයක් ගොඩනගන්නට පුළුවන්. මෙන්න මේ වගේම තමයි අර යහපත් අදහස් තියන අය එකතැනකම ඉඳලා කටයුතු කරනවටත් වඩා යහපත් අදහස් තියන අය ලෝකයේ විවිධ තැන්වල ඉන්නවනම් විවිධ ප්‍රදේශවල ඉන්නවනම් මනුෂ්‍ය ලෝකයේ පමණක් විතරක් නෙමේ දිව්‍ය ලෝකෙත් ඉන්නවනම් බ්‍රහ්ම ලෝකෙත් ඉන්නවනම් අවශේෂ ආත්ම භාවලත් ඉන්නවනම් ඒ ඒ තැන්වල ඉඳලා ඒ සත්ත්වයන්ගේ යහපත් අදහස් තියන අයගේ අදහස් එකට යාවෙනවා. එතකොට මනුෂ්‍ය ලෝකයේත් ලංකාවේද අවශේෂ රටවලද ඒ තන තන විසිරීලා ඉන්නවා නම් ඒ සෑම තැනකින්ම ඒ යහපත් අදහස්වල ඒකමිතියක් ඇති වෙනවා එකම ජාලයක් වගේ. සැබවින්ම එක තැනක ඉඳලා ඒවා පතුරවනටත් වඩා අර තැන් තැන්වල ඉඳලා එහි ශක්තිය බලය අපට එකට රාශී කරන්නට පුළුවන් නම් මුළු විශ්වය පුරාම ඒ යහපත් බලය ඒ කුසල බලය, ඒ ධාර්මික බලය අපට එකම ජාලයක් හැටියට ගොඩනගන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණාදිමුත්තිකා කල්යාණාදිමුත්තිකේ හිසද්දෙන් සංසන්දන්ති සමෙන්ති. ඒ යහපත් අදහස් තියන අය, සත්පුරුෂ අදහස් තියන අය, ගුණගාය අයහපත මඩින්නට යහපත වඩන්නට කැමැති අය කොතනක හිටියත් එකට සංසන්දනය වෙනවා. ඒ අය චරිත වශයෙන්, ඒ අය අදහස් වශයෙන්, ඒ අයගේ සංකල්ප වශයෙන්, ඒ අයගේ ව්‍යායාමයේ වශයෙන්, ඒ අයගේ සිතුම් පැතුම් වශයෙන්, ඒගොල්ලන්ගේ දැක්ම වශයෙන් හැම විටම එකට ඒක රාශී වෙනවා. ඒ නිසා සත්පුරුෂයෝ කොතනක හිටියත් ඒ අය එකම කනවා. අසත්පුරුෂයෝ කොතනක හිටියත් ඒ අය එකම කණ්ඩායම. මේ සත්පුරුෂ භාවය මතු කරන්නට උත්සාහ කරනකොට අපි අමතක කරන්න හොඳ නැහැ. සමහරු කල්පනා කරනවා අපෝයි මෙතන නම් මේ වැඩ කරන්න බෑ. මෙතන නම් අසත්පුරුෂය බහුලයි. ඒ නිසා වෙන තැනකට යන්න ඕන. වෙන රස්සාවක් හොයාගෙන යන්න ඕන. මේ රස්සාව කරමින් නම් ಗುಣධම් වඩන්න බෑ මේ මිනිස්සුත් එක්කලා. එහෙම කල්පනා කරනවා. එතකොට වෙන රස්සාවක් හොයාගෙන ආයතනයකට ගිහාම එතන අසත්පුරුෂයෝ නැති වෙයි කියලා තමයි අපි හිතන්නේ. නමුත් එතනත් අසත්පුරුෂයෝ ඉන්නට පුළුවන්. එතකොට අපි හිතනවා මේ පන්සලේ ඉන්නකොට නම් ಗುಣධම් වඩන්න බෑ. මෙතන කිසි සහයෝගයක් නැහැ. වෙනත් පන්සලකට ගියොත් නම් හරිය. එතනත් එවදු අසත්පුරුෂෝ ඉන්නට පුළුවන්. මෙහෙම අපට ලෝකේ මේ ලංකාවේ හිටියොත් නම් හරියන්නේ නැහැ. මෙහි ඉඳලා නම් මේවා කරන්න හරි හම්බ වෙන්නේ වෙනත් රටවල නම් සත්පුරුෂෝ ඉන්නවා. බොහොම ගුණගරුක මිනිස්සු ඉන්නවා. ඒවට ගියොත් නම් පුළුවන් කියලා එහෙ ගියා කියලා සියලු දෙනාම එක වගේ නැහැ. එහෙම නැත්නම් පිටරට ඉඳලා නම් හරියන්නේ ලංකාවට આવොත් තමයි ලංකාවේ තමයි සත්පුරුෂයෝ ඉන්නේ කියලා. එහෙමම කියන්න බෑ. මේ කොතනත් අසත්පුරුෂයෝ ඉන්නට පුළුවන්. කොතනත් සත්පුරුෂයෝ ඉන්නට පුළුවන්. ඒ නිසා අපට අසවල් තැනය සත්පුරුෂයා ඉන්නේ, අසවල් තැනය අසත්පුරුෂයා ඉන්නේ. ස්ථාන එහෙම නැත්නම් පුද්ගලයන් අපට පැහැදිලිව වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ ඒ තැන්වල සත්පුරුෂයෝ සහ අසත්පුරුෂයෝ කියන දෙපිරිසම ඉන්නට පුළුවන්. පහත් අදහස් තියන අය උසස් අදහස් තියන අය දෙපිරිසම ඉන්නට පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි සත්පුරුෂ අදහස් Taman තුල තියෙනවා නම් ලෝකේ කොතන හිටියත් ඒ සත්පුරුෂයන්ගේ සහයෝගය Tamanට ලැබෙනවා. Tamanගේ මනස අසත්පුරුෂ භාවයෙන් ක්‍රියාත්මක වෙනවා නම් පාපකාරී ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා නම් Taman වෙත ලං වෙන්නේම කොතන ගියත් ඒ බඳු අසත්පුරුෂයෝම තමයි. දැන් අපි දන්නවා සමහරලාට රටේ සමාජයේ බොහොම ප්‍රකට කාරණයක් තමයි මත්පැන් බොන්නට ඇබ්බැහි වෙච්ච මිනිස්සයා කොතන ගියා වුණත් කිසිදාක ඇසුරු කරලා නැති කවදා දැකලා හඳුනන්නේ නැති පිරිසක් අතරට ගියා වුණත් ඒ අය අතර ඉන්න මත්පැන් බොන මිනිස්සු ටික බොහොම ඉක්මනින් අර තැනත්තාට මිත්‍රශීලී වෙලා ඒ තැනත්තත් එක්කලා තියෙන තැන් හොයාගෙන ගිහිල්ලා අරගෙන ඇවිල්ලා බීලා ඔක්කොමත් කරගන්න. ජීවිතේ කවදාවත් දැකලවත් නැහැ. කවදාවත් මීට ඉස්සලා මුණ ගැහිලවත් නැහැ. නමුත් අර අදහස් එක වගේ වෙනකොට කොහේ හිටියත් එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ තමයි සත්පුරුෂ අදහස් යම්කිසි කෙනෙකුට තියෙනවා නම් ඒ තැනත්තට බියපත් වෙන්න දෙයක් නැහැ. කවදාවත් ඒ තැනත්තා තනි වෙන්නේ නැහැ. දෙවියන් අතර ඉන්න සත්පුරුෂයෝ ඒ මිනිස්යාව ආරක්ෂා කරනවා. මිනිසුන් අතර ඉන්න සත්පුරුෂයන්ගේ සහාය ඒ සත්පුරුෂයාට නොමදවම ලැබෙනවා. එතකොට මිනිසුන් මිනිසුන් හඳුනා ගන්නට කලක් ගත වෙන්නට පුළුවන්. නමුත් දෙවියන්ට පුළුවන් මිනිසුන් හඳුනා ගන්නට. ඒ නිසා කවදාවත් සත්පුරුෂ අදහස් තියෙන කෙනෙක් ලෝකේ තනි වෙන්නේ නැහැ. ලෝකේ කවදාවත් ඒ පුද්ගලයෝ විනාශ වෙලා යන්නේ නැහැ. භෞතික වශයෙන් හෝ යම්කිසි කර්ම වේගයක් නිසා හෝ යම් යම් දුබලතාවයන් නිසා හෝ අපට ගැටලු පැමිණෙන්නට පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් අර සත්පුරුෂ භාවයේ ඉඳීම තුළ අපි විනාශ වෙන්නේ නැහැ. අපට අනිවාර්යෙන් ලෝක රැකවරණයක් තියෙනවා. එහෙම අය කොතනක හිටියත් ඒ ඇගේ ශක්තිය බලය අපිට ලැබෙනවා. ඒ නිසා සමහරු කතා බහ කරනකොට අපි සමග කියනවා "හාමුදුරනේ හරි පුදුමයි. මම මෙන්න මේ විදිහේ අදිෂ්ඨානයක් කරගෙන කාලයක් කටයුතු කළා. මට කල්යාණ මිත්‍රයෝ ලැබෙන්නට කියලා. මට සත්පුරුෂයෝ ඇසුරට ලැබෙන්නට කියලා. ඉතින් ඒ මගේ ප්‍රාර්ථනාව නිසා වෙන්නට ඇති මේ මේ වගේ අය මට ඇසුරු කරන්නට ලැබුණා. මේ වගේ අයගේ සහයෝගය ලැබුණා. මට මේ කාරණේ හොයාගන්නටම ඕන වෙලා තිබුණා. මේ ප්‍රශ්නේ විසඳගන්නටම ඕන වෙලා තිබුණා. දවසක් මට මේ විදිහේ අහම්බෙන් පොතක් හම්බුණා. ඒකේ අවශ්‍ය දේවල් තිබුණා. මට අහම්බෙන් කෙනෙක් හම්බ වෙලා අන්න අතන්ට ගිහිල්ලා අහවලාගෙන් අහන්න කියලා කිව්වා. එහෙම අහපුවම මට ඒක දැනගන්න ලැබුණා. මෙන්න මේ විදිහට විවිධ අය කරන ප්‍රකාශන අපට සිහිපත් වෙනවා. යහපත් අදහස් ඇතුව ජීවත් වෙනකොට හොඳ ප්‍රාර්ථනා ඇතුව ජීවත් වෙනකොට අපි ලෝකේ කවදාවත් තනි වෙන්නේ නැහැ. ඒ බඳු අය එකට එකතු වෙනවා ලෝකේ කොතනක හිටියත් විශ්වයේ කොතනක හිටියත් ඒ අයගේ සහයෝගය එකට ඒක රාශි වෙලයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට කීරං කීරේන සද්දින් සංසන්දන්ති සමෙන්ති තං තේලේන සද්දෙන් සංසන්දන්ති සමෙන්ති. සප්පෙන් සප්පිනා සද්දෙන් සංසන්දන්ති සමෙන්ති. මధు මధుනා සද්දෙන් සංසන්දන්ති සමෙන්ති. හරියට කිරි කිරිත් එක්කලා සැසඳෙන්නා වගේ කිරි ලෝකේ කොහෙ තිබුණත් ඒවෙන් එක විදිහේ ස්වභාවයකින් ඒවා ක්‍රියාත්මක වෙනවා ගත පෝෂණය කරන්න ජීවය සුරක්ෂිත කරන්න. ඒ වගේම තලතෙල කොතනක තිබුණත් ඒ ආකාරීත්වය එක වගේ ක්‍රියාත්මක වෙනවා. ඒක අසවල් පුද්ගලයාට එකක් මේ පුද්ගලයාට තව එකක් කියලා නැතුව එහි ක්‍රියාකාරීත්වය එකසේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මීපැණි, ඒ වගේම එළඟි තෙල් ලෝකයේ කොතනක තිබුණත් කවර රටක තිබුණත් ඒවා හරියට නිවැරදි ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරනවා නම් නිෂ්පාදනය වෙනවා නම් එතන එහි බලය ශක්තිය එක හා සම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒවා එකට කොතනක තිබුණත් ඒක රාශි වෙලා බලය වශයෙන් ශක්තිය වශයෙන් එකට ගොනු වෙලා ලෝකය සුවපත් කරන්නට ලෝකය ජීවත් කරන්නට ලෝකයා සැපවත් කරන්නට ක්‍රියාත්මක වෙන්නාසේ කල්ලානාදි මුත්තිකා කල්ලානාදි මුත්තිකේ සද්දෙන් සංසන්දන්ති සමෙන්ති හොඳ අදහස් තියන යහපත් අදහස් තියන එකට එකතු වෙලා ඒක රාශී වෙලා ලෝකයේ කොතනක හිටියත් ක්‍රියාත්මක වෙනවා ඒ අයගේ බලය ඒ අයගේ ශක්තිය කොතන හිටියත් එකටම සු වෙනවා හැබැයි අපි මතක තියාගන්නට ඕන සමහර අවස්ථාවලදී මේ මිශ්‍ර ගති ලක්ෂණ තියෙන අයත් අපට හමු වෙන්නට පුළුවන්. ඒ කියන්නේ සමහර කෙනෙකුට අන් අයගේ පහත් අදහස් පහත් අදහස් එක්කලත් ඇතැම් විටක මුසු වෙනවා. ඒ වගේම යහපත් අදහස් තියනවා සමහරුන්ට යහපත් අදහස් තියන අයත් එක්කත් විටින් විට මුසු වෙනවා. මෙන්න මෙහෙම ස්වභාවයකුත් සමාජයේ ඇතැම් විට අපට ප්‍රකට වෙනවා. මේ අය පහත්ම අදහස් තියන අය කියලා සම්පූර්ණයෙන් වෙන් කරන්නට බැරි පිරිස ඉන්නවා. මේගොල්ලෝ අයහ උසස් අදහස් තියන අයම කියලා සම්පූර්ණයෙන් වෙනම ගොඩකට දාන්න බැරි පිරිස ඉන්නවා. ඔය මිශ්‍ර ගති ලක්ෂණ විටින් විට මතුවෙන පුද්ගලයෝ සමාජයේ බහුලව ඉන්නවා. එහෙම වෙන්නට හේතුව තමයි කලෙකදී මේ සසර ගමනේ සත්පුරුෂ අදහස් සුරු කරලා තියෙනවා කලෙකදී අසත්පුරුෂ අදහස් සුරු කරලා තියෙනවා කලෙකදී පාපයට නැමිලා තියෙනවා කලෙකදී කුසලයට නැමිලා තියෙනවා මේ ගති ලක්ෂණ හේතු සාධක මතුවෙන මතුවෙන ආකාරයට විටින් විට මක වෙනවා අපේ මනසේ සසර තියෙන පුහුණුව හුරුව අවදි වෙන්නේ ඒ මතුවෙන සාධකත් එක්ක. ඒ නිසා පෞකාරයෝ ඇසුරු කරන්න ලැබුණොත් අර සසරේ පාපකාරී පැත්තට හුරු කරලා තියෙන ගති ලක්ෂණ මතුවලා එන්නට පුළුවන්. ඒ වගේම සත්පුරුෂෝ අපට ඇසුරට ලැබුණොත් අර සසරේ හුරු කරලා තියෙන සත්පුරුෂ ගති ලක්ෂණ අපට මතුවෙන්නට පුළුවන්. ඒ වගේම පුද්ගලයන් ඇසුරු කරලා තියෙන ඇබ්බැහියත් මේකට බලපාන්නට පුළුවන්. අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් සසරේ සමීපව ඇසුරු කරලා තියෙනවා නම් ඊට පස්සේ ඒ ඒ පුද්ගලයා අසත්පුරුෂයෙක් නම් මේ ජීවිතේ අපි කල්යාණ මිත්‍රෝ ඇසුරේ හිටියා වුණත් අර අසත්පුරුෂයා මුණ ගැහුණොත් අර සාංශාරික ඇබ්බැහිය නිසා ඒ පුද්ගලයාත් එක්කලා එකතු වෙන්නට පුළුවන්. ඒතර අදහස් වශයෙන් කල්යාණ මිත්‍ර ඇසුර නිසා අදහස් පැත්තට තරමක් යොමු වෙලා තියෙනවා. හැබැයි අර සසරේ අර පුද්ගලයා අර අසත්පුරුෂය ඇසුරු කරලා තියෙන ඇබ්බැහිය නිසා, හුරුව නිසා ටිකක් ඒ පැත්තට යන්න පුළුවන්. ඉතින් ඒ தත්ත්වයේ දිගින් දිගටම පවත්වාගෙන ගියොත් ඒ තනත්තා සම්පූර්ණයෙන්ම නැවතත් අසත්පුරුෂයෙක් தත්ත්වයට පරිවර්තනය වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපි පරිස්සම් වෙන්නට ඕනේ. අපි නිරන්තරයෙන් අපේ සත්පුරුෂ අදහස් සත්පුරුෂ අදහස් කියන දෙපැත්තම මනසේ විටින් විට සසරේ පුහුණු වෙලා තියෙන්නට පුළුවන් අපිට එහෙම වැටහෙනවා නම් අසත්පුරුෂ ආශ්‍රය ටිකෙන් ටික ඈත් කරලා සත්පුරුෂ ආශ්‍රයට යොමු වෙන්න අපි වීරය කරන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අසේවනාච බාලාන දුර්වල අදහස් තියන අය, පහත් අදහස් තියන අය අසුරු කරන්නට. එතකොට මේක හැමෝටම නෙමෙයි. පඬිතේකට පුළුවන් පහත් අදහස් තියෙන කෙනෙක් ඇසුරු කරලා වුණත් ඒ දුර්වල අදහස් තියෙන මනුස්සයා ගොඩ ගන්නට පුළුවන්. ඉතින් එහෙම නැති වුණොත් දුර්වලයින්ට අසත්පුරුෂයින්ට අසුරු කරන්න කෙනෙක් නැති වෙනවනේ. එහෙම නැහැ. තමන් ශක්තිමත් නම් තමන් යම්කිසි ස්ථාවරයක පිහිටලා ඉන්නවනම් තමන් යම්කිසි හොඳ අදහස් තුල තහවුරු වෙලා ඉන්නවනම් තමන්ට දුර්වලයෙක් වුණත් ඇසුරලා එතනත්ත ගොඩ ගන්න පුළුවන්. හැබැයි තමනුත් වලේ වැටෙන්නට තියෙන ඉඩකඩ වැඩි නම් තමනුත් අවදානමෙන් අවදානයක් අවදානමක් ඇතුව නම් ඉන්නේ තමනුත් අස්ථාවරව නම් ඉන්නේ මඩේ වැටිලා ඉන්න කෙනෙක් ගොඩ ගන්න ගියොත් ඒ මිනිස්සයා හයියෙන් එල්ලුණොත් තමනුත් ඒ මඩ ගොඩටම වැටෙන්න පුළුවන්. ඒ නිසා තව කෙනෙකුට උදව් කරන්න යනවා නම් තමන්ගේ ස්ථාවරය යම් පමණකට ඇති කරගෙන තහවුරුගෙන තමන් උදව් කරන්නට යන එක හොඳයි. එහෙම බැරි නම් තමන් දුබලයි කියලා හිතෙනවා නම් තමන් දුර්වල වෙයි, තමන් ඇද වැටෙයි කියලා හිතෙනවා නම් පහත් අදහස් ඇති අය ඇසුරු කරන්නේ නැතුව පුළුවන් තරම් ඒවයින් ඈත් වෙලා සත්පුරුෂ කල්යාණ මිත්‍රයින්ගේ ඇසුරට යොමු වෙන එක වඩාත් නුවණට හුරුයි. දැන් අර විදිහට අර හොඳ අදහස් නරක අදහස් මේවා මිශ්‍ර වෙච්ච අය එහෙම නැත්නම් පුද්ගලයෝ වශයෙන් සසරේ ඇසුරු කරලා ඇබ්බැහියක් තියන අය සමහර විට කලකදී හොඳ අයත් එක්කලා ඉඳලා කලකදී ආපහු අසත්පුරුෂයොත් එක්කලා එකතු වෙන්න පුළුවන්. කලකදී අසත්පුරුෂයොත් එක්කලා ඉඳලා නැවත කලකදී සත්පුරුෂයන්ගේ ඇසුරට වැටෙන්නත් පුළුවන්. දැන් අපි දන්නවා දේවදත්ත හාමුදුරුවෝ සංඝ භේදය ඇති කරලා සංඝ පිරිසක් වෙන්ගෙන ඉවත් වෙලා යනකොට ඇතම් සත්පුරුෂයෝත් ඒත් එක්කලා ගියා. ඒ සත්පුරුෂයෝ ගියා කියලා කියන්නේ නිවන් දකින්නට රහත් වෙන්නට තරම් වාසනාව තිබුණු සසර මනස වඩලා තිබුණු අය ඒ දේවදත්ත හාමුදුරුවොත් එක්කලා ගියා. ගිහිල්ලා ඒ දේවදත්ත හාමුදුරුවන්ගේ අදහස් එක්කලා එකට එකතු වෙලා හිටියා. නමුත් සරියුත් මහරහතන් වහන්සේ එහි වැඩම කරලා දේශනා කරපු අවස්ථාවේ විශාල පිරිසක් ඒ සංඝ පිරිස උන්වහන්සේගේ දහම අහලා නැවත යථාර්ථය අවබෝධ කරගෙන අසත් ධර්මයේ කුමක්ද සත් ධර්මයේ කුමක්ද පහත් අදහස කුමක්ද උසස් අදහස කුමක්ද කියන එක හරියට මගන මග හඳුනාගෙන ඒ අය සරියුත් හාමුදුරුව එක්කලා ආපහු වැඩම කළා. ඒ අය පසු කාලයක අරහත්ත්වයටත්පත් වුණා. එතකොට එහෙමනම් මේකෙන් තේරෙනවා සමහර වෙලාවට දීර්ඝ කාලයක් සසරේ භජනය කරලා තිබුණොත් ඒ ඇසුරු කරලා ඇබ්බැහිය තිබුණොත් අසත්පුරුෂයාගේ ගොඩටත් ඇතම් කෙනෙක් වැටෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඒ අය කෙරෙහි කරුණාවෙන්, මෛත්‍රියෙන්, අනුකම්පාවෙන් ඒ අය ගොඩ ගන්න පුළුවන් වගේ පේනවනම් ගොඩ ගන්නට යම්කිසි උත්සාහයක්, වීරයක් ගන්න එක හොඳයි. හැබැයි ඒක ගැටිලා, හැපිලා, ඒ අය සමග යුද වැදිලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රවේශමෙන් ඒ අයගේ මනස හඳුනාගෙන මෙහි තියෙන ආදීනවේ සුදුසු තැන පෙන්වා දීලා. ඒ කියන්නේ යම් අදහසක් දැඩිව අරගෙන යම් පුද්ගලයෙකුට දැඩිව ආසක්තව දැඩිව බැඳිලා ඉන්නකොට ඔය මනුස්සයා නම් හොඳ නෑ ඔය මනුස්සයා ඇසුරු කරන්න එපා මේ වගේ පාපකාරී අදහස් තියෙනවා අසත්පුරුෂ අදහස් තියෙනවා කියලා එකවරම කියන්නට ගියොත් එහෙම මනුස්සයා අපට විරුද්ධ වෙන්නට පුළුවන්. මොකද මම මෙච්චර කාලයක් ඇසුරු කරනවා, මෙච්චර මෙහෙම ළඟින් ඇසුරු කරනවා. එහෙම කියන්නේ කොහොමද කියලා වෙලා අපිත් එක්ක විරසක වෙන්න පුළුවන්. මොකද සසරේ දීර්ඝ කාලයක් එකට ඇසුරු කරලා බැඳීම තියෙන කෙනෙක් නම් ඒතනත්තාට ඔහුව ප්‍රිය වෙන්නට පුළුවන්. ඒ නිසා එබඳු කෙනෙක් නොමග යනවා කියලා පෙනෙනවා නම් බොහොම ප්‍රවේශමෙන් තමයි ගොඩ ගන්න ඕන අවස්ථාවෝචිතව බොහොම කරුණා මෛත්‍රියෙන් බොහොම ප්‍රඥාවෙන් තමයි ඒ අයට උදව් කරන්නට වෙන්නේ. ඉතින් එහෙම සංයමයකින් Tamanට කටයුතු කරන්න බැරි නම් ඒවට අත ගහන්න යන්නේ නැතුව Tamanගේ සත්පුරුෂ භාවය තහවුරු කරගෙන ඒ තුල පවතින්නටවත් අඩුතරමින් උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ වගේම සමහර තැන්වලදී අපට පේනවා කල්යාණ මිත්‍රත් එක්ක සත්පුරුෂයොත් එක්කලා අසත්පුරුෂයොත් කලකදී එකතු වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඒ මූලික පුද්ගලයා සත්පුරුෂයෙක් වෙන්නට පුළුවන්. එතනට මොකක් හරි හේතුවක් නිසා සසර කර්ම වේගයක් නිසා හරි එහෙම නැත්නම් කෙටි කාලීන ඇසුරක් නිසා හරි අසත්පුරුෂයෙක් දෙන්නෙකුත් එතනට ඇවිදින් වැටිලා ඉන්න අවස්ථා අපිට මුණ ගැහෙන්නට පුළුවන්. ඉතින් මේ බඳු අවස්ථාවල අර අසත්පුරුෂයාගෙන් අන් අයට යහපතක් වෙනවා වගේ තේරෙනවා නම් ඒවා පරිස්සමින් දුරු කරගන්නට වීර කරන්න ඕන. හැබැයි අසත්පුරුෂයාත් අපිට ගොඩ ගන්න පුළුවන් නම් ගොඩ ගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. ඒ වගේ අපට ශාසන ඉතිහාසයේ අපට හඳුනා ගන්නට පුළුවන් අවස්ථා තියෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගෝලයෝ දෙන්නෙක් හිටිය. එක ගෝලයෙක් බොහෝ සුවචකීකරුයි බොහෝම ගුරුවරයා කෙරෙහි කරුණා මෛත්‍රියෙන් ධර්මානුකූලව විනයානුකූලව කටයුතු කරනවා. අනිත් ගෝලයා කපටියෙක්. එතකොට අර යහපත් සුචරිතවත් ගෝලයා උණු පැන් ටික හදලා එල් පැන් ටික හදලා දානි ටික සකස් කරලා තියලා මේ ඔක්කොම කළාම අර කපටි ගෝලය ඇවිදින් කියනවා ස්වාමීනි දැන් දානෙට වඩින්න දැන් පෑම් පහසු වෙන්න වඩින්න ඔක්කොම ලෑස්ති කරලා ඉන්න මේ විදිහට කියලා හරියට තමන් කළා වගේ පෙනී හිටින්න උත්සාහ කරනවා. එතකොට මේක කලකදී හඳුනාගත්තට පස්සේ ඇයි එහෙම කරන්න කියලා අවවාද කළා කියලා දවසක් කාශ්‍යප මහරහතන් වහන්සේ විහාරයේ පන්සලේ නැති වෙලාවක අර හට්ටි මුට්ටි ඔක්කොම බිඳලා දාලා පන්සලටත් ගිනි තියලා තමයි ඒ ගෝලයා එතනින් නික්මුනේ. එතකොට මහරහතන් වහන්සේලාගේ උරේ පවා එතරම් දුතාංගධාරීව දුතාංගධාරීන් අතරින් අගතන්පත්ව සත්පුරුෂ භාවයේ පිහිටලා හිටපු මහරහතන් වහන්සේලාගේ ඇසුරට පවා එබඳු අසත්පුරුෂයෝ කලින් කලට පැමිණෙන්නට පුළුවන්. එහෙමනම් සාමාන්‍ය අපේ ජීවිතයේ ඇසුරට එබඳු අසත්පුරුෂයෝ නොයනවාය කියලා අපිට තහවුරු කරන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි අපි යම්කිසි සත්පුරුෂ අදහසක පිහිට ඉන්නවා නම් අපේ සුරක්ෂිත භාවයටත් අන් අය යහමකට යොමු කරගන්නටත් එයම සාධකයක් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට අපේ අදහස මොකක්ද කියලා හරියටම අපිට තෝරා බේරා ගන්න බැරි අවස්ථාවල ඇසුරු කරන අයගේ ගති ලක්ෂණ හඳුනා ගත්තොත් ඒ තුලින් අපේ චරිත ලක්ෂණත් අපේ අදහසත් මතු කරගන්න පුළුවන් වෙන අවස්ථාත් අපට තියෙනවා සමාජයේ. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවානේ මේ එක වගේ අදහස් තියන අයයි ඒ විදිහට සැසඳෙන්නේ කියලා. ඒ නිසා සමහර කෙනෙකුට තමන්ගේ අදහස තරම් ප්‍රකට නැති වෙන්න පුළුවන්. නමුත් අපි ගොඩක් දෙනෙකුට පුළුවන් අනිත් අයගේ ස්වභාවය දකින්න. ඒක කොහොමත් එහෙමනේ. අර කතාවටත් කියනෝනේ තමන්ගේ ඇහි තියෙන ඉදිකටුව පේන්න, තමන්ගේ ඇහි තියෙන පොල් පේන්නේ, අනිත් කෙනාගේ ඇහි තියෙන ඉදිකටුව පේනවා. එතකොට ඒ වගේ අපි ළඟ තියෙන මහා දේ අපට පේන්නේ නැතු යනවා. අනිත් අයගේ පොඩි අඩුවත් අපිට පේන්න යනවා. පේන්න ගන්නවා. අපිට මේ මේ ස්වභාවයත් උදව් කරගන්න පුළුවන් අපේ දුර්වලකම් දකින්නට. ඒ කියන්නේ අපි ඇසුරු කරන අනිත් අයගේ සිතුම් පැතුම් කොහොමද? චරිත ලක්ෂණ කොහොමද? එහෙම කෙනෙක් ඇසුරු කරන්නේ මම මොකක් නිසා? එමනම් මගෙත් ඒ වගේ අදහසක් තියනවද? ඒ වගේ පහත් ගතියක් මගෙත් තියනවද? එහෙම නැත්නම් මේ පුද්ගලයා ඇසුරු කරන්නේ මම මොන පදනමේද? මම උසස් අදහසක ඉඳලා ඒතනත්තාත් ගොඩ ගන්නවා කියන පදනමේද මම ඇසුරු කරන්නේ. එහෙම නැත්තම් නිකන් මතු පිටින් බැඳිච්ච බැඳීමක් මතද මම මේ ඇසුරු කරන්නේ. එහෙම නැත්තම් ඒතනත්තාගේ චර්යා හැසිරීම් ආකල්ප සිතුම් මගේ මනස විසිනුත් අනුමත කරනවාද? අනුමත කරනවා නම් ඒතනත්තා පහත් අදහස් ඇති කෙනෙක් නම් එහෙනම් ඒ අදහස් අනුමත කරන ඒකත් එක්ක සැසඳෙන එකතු වෙන්නට ප්‍රිය වෙන මගේ අදහසත් ඒ වගේ පහත් අදහසක් විය යුතුයි නේද? මෙන්න මේ විදිහට අනුන් දිහා බලලා තමන් ඇසුරු කරන තමන් ප්‍රිය කරන අය දිහා බලලා තමන්ව විනිශ්චය කරගන්නටත් අපිට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ යහපත් අදහස් තමන්ට ප්‍රකට කරගන්න බැරි අවස්ථාවල ඇසුරු කරන අනිත් අයගේ අදහස් කොහොමද? ඒ අයගේ උසස් ගති ලක්ෂණ කොහොමද? එතකොට මම මේ ඇලිලා බැඳිලා ඉන්නේ මේ ගති ලක්ෂණ නිසාද වෙනත් දෙයක් නිසාද? එමනම් මේ සත්පුරුෂයා මේ කල්යාණ මිත්‍රය ඇසුරු කරන එකෙන් මට ඒ ලාභය, ඒ ප්‍රයෝජනෙ ගන්න බැරිද? එහෙනම් සඳහා මම උනන්දු වෙන්නට ඕනෑ නේද කියලා මේ විදිහට ටිකක් අපිට බුද්ධිමත්ව කල්පනා කරන්න පුළුවන් නම් මේ එකට ඇසුරු කරන අයගෙනුත් අපිට යම්කිසි දෙයක් අවබෝධ කරගන්න පුළුවන් තමන්ට තමන් පිළිබඳව. ඒ නිසා ඒ විදිහටත් අපිට මේ ඇසුර කියන එක භාවිතා කරන්න පුළුවන්. කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් මිත්‍රයේ කලක් ඇසුරු කරනවා නම් ඒ තැනැත්තාත් අර මිත්‍රයා වගේ කෙනෙක් බවට පත් වෙනවා. යාදිසං භජතේ මිත්තං යාදිසං උපසේවති සෝපි තාදිසකෝ හෝති සහවාසෝ හිතාදිසෝ. යම් කිසි කෙනෙක් තව මිත්‍රයෙක් ඇසුරු කරනවා නම් ඒ ඒ තැනැත්තාත් කලක් ඇසුරු කරද්දී අර මිත්‍රයාගේ ගති ලක්ෂණ බෝ වෙන්න පටන් ගන්නවා. සහවාසෝ ආදිසෝ මේකට ජීවත් වෙනවා කියන එක අන්න වගේ අදහස් බෝ වෙන ස්වභාවයක්. ඒ නිසා තමන් ශක්තිමත් අදහස්, සත්පුරුෂ අදහස්, කල්යාණ මිත්‍ර අදහස්, උසස් අදහස් තියෙන කෙනෙක් නම් ඒ අදහස් තවම ස්ථාවර වෙලා නැතිනම් ඒවා දෝලණය වෙන්න පුළුවන් නම් අපි පරිස්සම් වෙන්න ඕන පහත් අදහස් දුර්වල අදහස් තියන අය සමග වැඩිපුර භජනය නොකර ඉන්න මොකද එහෙම වුණොත් අපට නොදැනීම අපි අර පහත් අදහස් වලට යන්නට පුළුවන් Taman ශක්තිමත් අදහස් වල ඉන්නවා ඒ අදහස් ස්ථාවර වෙලා තියෙනවා නම් ඒවා වෙනසකට ලක් වෙන්නේ නැහැ කියලා Tamanට පැහැදිලිව දැනෙනවා නම් යම්කිසි පහත් අදහස් ඇති දුර්වල කෙනෙකුට උනත් ඕනනම් උදව්වක් කරන්න පුළුවන්. ඒ අය ගොඩ ගන්නට අපිට යම්කිසි මඟ පෙන්වීමක් කැපකිරීමක් කරන්න පුළුවන්. ඒ නිසා තමන් දුර්වල නම් ගුණවතෙක් සත්පුරුෂයෙක් ඇසුරු කරමින් ඒ අයගේ පිහිට ලැබමින් Tamanගේ සත්භාවය අවදි කරගන්න උත්සාහ කරන්න ඕන. යම් සත්භාවයක ඉන්නවා නම් එය සුරක්ෂිත කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ තුල තහවුරු වුණාට පස්සේ අන් අයත් ටිකෙන් ටික ඒ සත්පුරුෂ භාවයට ගන්න අපි වීර කරන්න ඕන. ඒ බඳු සත්පුරුෂයෝ ලෝකේ කොතනක හිටියත් ඒ අයගේ ශක්තිය, බලය, ආධ්‍යාත්මික සවිය එකට මුසු වෙනවා අපි හැම කෙනෙකුටම එකතු වෙලා කොතනක හිටියත් ලොවට යහපතක් කරන්නට පුළුවන් ඒ සත්පුරුෂ අදහස් වපුරන්නට පුළුවන් නම් එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උසස් අදහස් තියන අය උසස් අදහස් ඇති අය සමග සම්සන්දනය වෙනවා එකතු වෙනවයි කියන බව ඒ නිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන පහත් අදහස් Tamanගේ සිත් සතන් තුලින් දුරු කරගෙන ඒබඳු පහත් අදහස් ඇති අයගේ ඇසුරෙන් හැකිතාක් බැහැර වෙමින්